එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක බොහොම පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නේ තමයි දැන් සත්‍යවාදී වීම තුන්වෙනි අවස්ථාව කියන්නේ පොරොන්දු කඩ නොකිරීම දැන් ඒක කොච්චර දුරට ඒක තුලම බැහැගෙන ගියාද කියන එක අදිමුක්ත සාමණේර ස්වාමින් වහන්සේගේ කතාවෙන් ඒක ගැටීමක් ඇති වුණා පරාර්ථය උදෙසා සත්‍ය ප්‍රකාශ කිරීම කියන පරාර්ථය නොසලකා හරි මේක මං කරන්නේ වගේ හැඟීමක් තමයි එන්නේ මේ තවත් කෙනෙකුට අනාපතක් එතන වෙනවා ඒ උනත් මගේ එක මං මේ කරන එක වෙනස් කරන්නේ ඉතින්දී හිතෙන දේ තමයි මේ ඒක මේ දැන් ජීවිතය නැති වුණත් වගේ ඒ ඒ සත්‍ය කියන ධර්මය තුල අනිත් ඒවා මොනවත් නොසලකා ඒක දිනු කිරීමට දරන වෑයමක් වගේ தත්වයක් ඒකෙන් පෙන්නු කරන්නේ. ඔව් ඇත්තටම දැන් ඒක තමයි ශ්‍රාවක චරිතවල තියෙන විවිධත්වය. දැන් එතන ඇත්තටම බැලුවහම අපිට පේනවා එතන කරුණාවක් මොකක්වත්ම තියෙන බවක් පේන්නේ නැහැ. දැන් උන්වහන්සේට හැබෑ කරුණාවක් තිබුණා නම් අම්මා තාත්තා සහෝදරිය කියන ඒ ඥාතිත්වය වෙනම පැත්තක තියලා මේ අයගේ ජීවිත විනාශ වෙන එකෙන් වළක්ව ගන්න ඕන කියන එක උන්වහන්සේ හිතන්න තිබුණානේ. හැබැයි උන්වහන්සේට එතනදී කරුණාව නෙමෙයි මතුවේ. අර තමන්ගේ ප්‍රතිපදාව තුළ තමන් රැකෙන්න ඕන කියන අදහස. අන්න ඒකයි අපි අර මුලින් කිව්වේ ඒ දැන් එතකොට මේ විදිහෙන් කටයුතු කළා උන්වහන්සේ රහත් වෙනවනේ. ඒකයි අපි මුලින් කිව්වේ මේ කරුණාව කියන එක බෝසත් පාරමිතාවක අනිවාර්ය සාධකයක්. හැබැයි ශ්‍රාවක පාරමිතාවක ඒක අනිවාර්ය සාධකයක් නෙමෙයි. හැබැයි ඒක තියනවා නම් ඒ එතන සුවිශේෂ ගුණය. ඒ ගුණය යම් තරමකට යම් අවස්ථාවක අඩු කියලා ඒ තනත්තාට ඒක නිවන් දකින්න ඍජු බාධකයක් වෙන්නේ නැහැ. මොකද හැබැයි මෛත්‍රිය කියන එක අවශ්‍යයි. කරුණාව කියලා කියන්නේ දුකටපත් උණු හෝ දුකටපත් වෙන්න යන කෙනෙකුට ඒ දුකින් මුදව ගන්න උදව් කරන පිහිට වෙන ගතිය. එතකොට ඒක ලෝකය වෙනුවෙන් කරන අමතර වැඩක්. එතකොට ඒක තමන්ගේ මනසෙත් වැඩෙන ගුණයක් තමයි. හැබැයි ඒ ගුණය අවශ්‍යමයි කියලා එකක් නැහැ. ලෝකයට අපි හිංසා කරන්නේ නැත්තම්. ඒ කියන්නේ නෙක්කම්ම අව්‍යාපාද. අව්‍යාපාද ගුණය අපි තුල තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. එතකොට අව්‍යාපාදය කියන තැනදී අපි අන් අයට ව්‍යාපාදයක් නැහැ. ඒ කියන්නේ අන්තයට හිංසා කරන්න හිතන්නේ හිංසා කරන්න හිතන්නේ නැහැ කියන එක එකක් අනිත් අයගේ දුක දුරු කරන්න වෑයම් කරනවා කියන එක තව එකක්. ඊළඟට ලෝකෙට අනර්ථයක් කරන්නේ කියන එක එකක් ලෝකයට අර්ථයක් යහපතක් කරන්න මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක තව එකක්. එතකොට ශ්‍රාවකෙක් අර ලෝකයට හිංසාවක් කරන්නේ නැහැ. ලෝකයට අනර්ථයක් කරන්නේ නැහැ කියන තැන හිටියා උනත් උන්වහන්සේට විමුක්තිය සඳහා ಗುಣ වඩන්න ඒ ටික ප්‍රමාණවත් වෙනවා. හැබැයි යම් කෙනෙකුට මෛත්‍රිය කරුණාව අර විදිහෙන් පුළුල්ව වඩන්න පුළුවන් නම් උන්වහන්සේට ලෝකයේ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ලොකු කැපකිරීමක් කරන්න පුළුවන්. දැන් සමහර රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා ජීවිතේටම උන්වහන්සේලා ධර්මයක් දේශනා කරන්නේ ඔය මට මතක හැටියට කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේටත් වඩා ඒ කියන්නේ උදානයක් හැටියට ප්‍රකාශ කරලා තියෙනවා අර බොහෝ දීර්ඝාසක් වින්දනය කළේ බක්කුලහාම. එතකොට බක්කුලහාමුදුරුවන්ගේ චරිතාපදානය තමයි මට මතක හැටියට. එතකොට මගේ ජීවිතේ මම වෙහෙස පිනිස අනිත් අයට ධර්ම දේශනාවක් කරන්න තරම්වත් මම එහෙම පීඩාවක් විඳලා නැහැ. එහෙමවත් මම වෙහෙසිලා නැහැ. ඒ තරම් බොහොම නිරෝගීව සුවපහසුවෙන් උන්වහන්සේගේ ජීවිතය ගත වෙලා තියෙනවා. එතකොට දැන් Taman අවබෝධ කරගත්තු ධර්මයේ ඇයි අනිත් අයට දේශනා කරන්නේ නැත්තේ? දේශනා කළා නම් වටිනවනේ. ඒක අපට තර්කයක් හැටියට ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒ සමහර චරිතවල එහෙම අනුන්ට බණ කියන්නම ඕන කියලා එහෙම ගුණයක් විශේෂයෙන් දියුණු කරගෙන නැහැ. දැන් පසේ බුදුරෙක් ගත්තාම පසේ බුදුරයා කොහොමවත් මේ අනුන්ට පිහිටවීමේ කතාවක් උන්වහන්සේගේ ඒ වැඩපිළිවෙල තුල ඇත්තේ නැහැ. ඒ නිසා අනුන්ට පිහිට වෙනවා කියන තැනක් නැතිනම් කරුණාව කියන එක අත්‍යවශ්‍ය සාධකයක් හැටියට අපට මතු කරන්න බෑ. හැබැයි අර අවිහිංසාව ඒ කියන්නේ හිංසා නොකරන බව කියන ගුණය තියෙන්න ඕන. ඒ හිංසනයට යනවා නම් හිංසාව පිළිබඳ අදහසක් ඇති වෙනවා නම් ඒතනත්තාට සම්මා සංකප්පය දිනු කරන්න බෑනේ. හැබැයි හිංසා නොකරනවා කියන එක එකක් අනිත් කෙනාගේ හිංසනයෙන් ඒතනත්තා මුදවා ගන්නවා කියන එක තව ඉදිරි පියවරක්. ඒ ඒ ඉදිරි පියවර අපි පුහුණු කරලා තියෙනවා නම් තමයි අපිට ලෝකෙට ගොඩක් උදව් කරන්න පුළුවන්. ලෝකයා වෙනුවෙන් කැප වෙන්න පුළුවන්. ඉතින් හැම කෙනෙක්ම එහෙම කරනවා කියලා නියමයක් නැහැ. හැබැයි සම්මා සම්බුදුරෙකුගේ බුද්ධත්වය නැමැති කාර්යභාරයේ හරි අඩක් තමයි ඒක. Taman කෙලස් නැසීම එක් අර්ධයක්, අනිත් අර්ධය තමයි ඒ අනුන්ට පිහිට වෙන්නේ. ඒ නිසා බෝසත් පාරමිතාවේ අනිවාර්ය අංගයක් මහා කරුණාව කියන එක මහා කරුණාව වෙන්නේ ඉතින් අවසාන අවස්ථාව වෙනකොට එතෙක් කරුණාව දියුණු කරන්න. අනිත් අයත් කරුණාව දියුණු කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි එහෙම නොවෙනවයි කියලා ඒක නිර්වාණ මාර්ගයට ඍජු බාධකයක් කියලා අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක අපිට දැන් ඔය ඔබතුමා දැන් මතක් කරපු අදිමුත්ත සාමණේරයන් වහන්සේගේ කතාවෙත් ඒක ප්‍රකට වෙනවා. අම්මා තාත්තා දුකටපත් වෙන අවස්ථාවේදීවත් උන්වහන්සේ එතන කරුණාවෙන් ඒක නවත්තන්න උත්සාහ කළේ නැහැ. ඊට වඩා තමන් වහන්සේගේ සත්‍යවාදී ගුණය පිළිබඳව ක්‍රියාත්මක වුණා. ඉතින් අන්න ඒ වගේ ශ්‍රාවක චරිතවලදී උස් පහත්වයෙන් තියෙනවා. ਸਰව සම්පූර්ණ නැහැ. අර මහබෝසත් චරිතය තුල උන්වහන්සේ ඒ හැම පැත්තක්ම ආවරණය කරමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් එහෙමනම් මහබෝසත්වරයෙකුට එච්චර කරුණාව තියෙනවා නම් බිරිඳට මොකක් වුණත් කමක් නැහැ, දරුවට මොකක් වුණත් කමක් නැහැ කියලා උන්වහන්සේ කොහොමද සත්‍ය රකින්නේ? එතනදී බිරිඳට හෝ දරුවට අනර්ථයක් වෙන්න නෙමෙයි. දැන් අපි බෝසතාණන් වහන්සේගේ අපි ගත්තොත් දැන් අවසානාත්ම භාවයට පෙර ආත්ම භාවයනේ වෙස්සන්තරාත්ම භාවය. දැන් වෙස්සන්තරාත්ම භාවයේදී තමන්ගේ දරුවෝ දෙන්න දන් දෙනවා. එතකොට අර ජූජක බමුණා තලතල අරගෙන යනවා. එතකොට එහෙමනේ කතා ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ තලුවද නැද්ද කියන එක නෙමෙයි. එතකොට මේ අය දුන්නා. ඒගොල්ලෝ අකමැත්තෙන්මයි දුන්නේ. දැන් ඉතින් එතකොට එතකොට උන්වහන්සේට කරුණාවක් තිබුණ නැද්ද? ඒ නිසා බෝසත්වරයෙකුගේ කරුණාව කියන එක අපි දකින සාමාන්‍ය මට්ටමේ නලවන එකක් නෙමෙයි. පුද්ගලයා නැලවීමක් නෙමේ පුද්ගලයාට යහපත සිද්ධ කිරීම. ඒතකොට බෝසතාණන් වහන්සේ ඒ වෙනකොට අවසාන අවස්ථාවට ඇවිත් තියෙනවා. ඒතකොට උන්වහන්සේට අනිත් අයගේ අනිත් අයගේ ප්‍රාර්ථනා උන්වහන්සේ දකිනවා. ඒ ප්‍රාර්ථනා දැකලා තමයි ජාලිය ක්‍රිෂ්ණජිනා කියලා කියන්නේ යම් අවස්ථාවක දරුවන් හැටියට දන් දෙනවා නම් එදාට අපි මේ බෝසතාණන් වහන්සේගේ දරුවන් වෙලා උන්වහන්සේට ඒ දාන පාරමිතා පුරා ගන්නට අපි උන්වහන්සේට උදව් කරනවා කියන ප්‍රාර්ථනාවක් ඇතුව ආපු දෙන්නේ තමයි ජාලිය ක්‍රිෂ්ණජිනා. එතකොට බෝසත් ඒගොල්ලන්ට ඒ වෙලාව ඒක වැටහෙන්නේ නැහැ. ඒක වටහා ගන්නට ශක්තිය නැහැ. හැබැයි උන්වහන්සේට උන්වහන්සේට උන්වහන්සේගේ ප්‍රඥාවෙන් ඒක දකින නිසා උන්වහන්සේ ඒකට අවස්ථාවක් හදලා දෙනවා ඒගොල්ලන්ගේ පැතුම ඉටු කරගෙන ඒ තුලින් මනස ශක්තිමත් කරගෙන ඒ අයගේ ආධ්‍යාත්මය වඩවාගෙන තමන්ගේ විමුක්තිය සඳහා යන්නට ඒ වගේම ඒ ප්‍රාර්ථනාව සහාය කරගෙන තමන් වහන්සේගේ පාරමිතාව දියුණු කරගන්න. එතකොට අර ගොල්ලෝ පහරක් දෙකක් ගුටි කෑවයි කියලා ඒක ඒයට හානියකුත් නෙමෙයි බෝසතාණන් වහන්සේට හානියකුත් නෙමෙයි උන්වහන්සේ දකිනවා සසරේ යම්කිසි අකුසලයක් කරලා තියෙනවා නම් ගුටි කණ්ඩ ඒකත් මෙතනදී මතුවෙන්නට පුළුවන් ඒ වගේම මේගොල්ලන්ගේ ඊට වඩා වැදගත් දේ තමයි මේගොල්ලන්ගේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා. එතකොට බෝසත්තරේකුගේ මහා කරුණාව අනේ පොඩ්ඩක්වත් සිත් ඇවුල් ඇති වෙන්න එපා, පොඩ්ඩක්වත් ඇඟට රිදෙන්නවත් එපා කියන විදිහේ කරුණාවක් නෙමෙයි. දැන් යම් කිසි කෙනෙකුගේ කටුවක් ඇනිලා තියෙනවා නම් ඒ කටුව ගන්න තව කටුවකින් අනින්න සිද්ධ වෙනවා. ඒතකොට රිදෙනවා තමයි. එතකොට තුවාලයක් හැදිලා ඒක මහන්න ගියන් පස්සේ කැක්කුමයි තමයි. ඉතින් ඒ කැක්කුමයි කියලා බලා හිටියොත් මේක මහලා සනീപ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කතාව බුදුරජාණන් වහන්සේ අර විශේෂයෙන් සිහිපත් කරනවානේ බෝධිරාජ කුමාරයාට අර රලු දේවලුත් තථාගතයන් වහන්සේ කතා කරනවාද කියලා අහුවෙන් පස්සේ බුදුහාමුදුරුවෝ උපමාවක් දක්වනවානේ දැන් ඔය ඔඩොක්කේ ඉන්න පොඩි දරුවා මොනවා හරි කැට කැබලිත්තක් ගිලලා කටේ උගුර හිර කරගත්තොත් මොකද්ද කරන්නේ? පහසුවෙන් ගන්න බැරි නම් මොකද්ද කරන්නේ? එතකොට බෝධිරාජ කුමාරයා කියනවා එහෙම වුණොත් මම බලහත්කාරයෙන් කට ඇරලා ඇඟිල්ල දාලා ලේ පෙර පෙර හරි මම ඒක එළියට අදලා ගන්න. ඉතින් එතකොට දරුවා කෑ ගහනවා තුවාල වෙනවා පීඩාවක් තමයි. හැබැයි පීඩාව කරන්නේ මොකටද? ජීවිතේ රැක ගන්න. අන්න කරුණාව. ඒ වගේ බෝසත්තරයෙකුගේ කරුණාව අර ඒ වෙලාවේ මේ ජීවිතේ රකින්න ඕන මේ වෙලාවේ රැක ගන්න ඕන කියන පදනම කරන මේ බෝසත්තරයාට පුළුවන් ඊට වඩා බොහෝ දුර දකින්න. බෝසත්තරයා හැම දෙයක්ම සැලසුම් කරන්නේ භව ගණනාවක් එක. හැබැයි ශ්‍රාවකයෙකුට ඒ වැඩේ කරන්න බෑ. දැන් අදිමුත්ත සාමණේරයන් වහන්සේ කමක් නැහැ අම්මා තාත්තා මෙතනදී මරුණත් කමක් නැහැ ඊළඟ ආත්මේ මම බේර ගන්නවා කියලා කටයුතු කරන්න උන්වහන්සේට බෑ. එහෙම දැක්මක් නැහැ ශ්‍රාවකෙක්. හැබැයි බෝසත්වරයා කටයුතු කරන්නේ මේ මොහොතේ ඒ තනත්තාගේ ජීවිතය තොර වෙනවා ඒකට අදාළ කර්ම වේගයක් තියනවා එහෙමනම් ඒක වෙන්නට ඉඩ හරිනවා. ඒ වෙන්නට ඉඩ හරලා Taman ඒක දරාගෙන ඒ අවස්ථාව ප්‍රයෝගී කරගන්නවා Tamanගේ ගුණය මතු කරගන්න. අනිත් කෙනා රකින්න බැරි ඒ රකින්න බැරි බව තේරුම් අරගෙන එතනදි Tamanගේ ගුණය වඩවා අන්න ඒ බඳු අවස්ථාවක බිරිඳ ගැනත් අමතක කරලා දරුවා ගැනත් අමතක කරලා ඒගොල්ලෝ පෙනිපෙනී විනාශ වෙද්දිත් බෝසතාණන් වහන්සේට ಗುಣ වඩන්න පුළුවන්. මොකද බෝසතාණන් වහන්සේ දන්නවා මේ මං කරන වැඩේ නිසා නෙමෙයි මේගොල්ලෝ නැසෙන්නේ ඒගොල්ලන්ගේ කර්ම වේගය නිසා. ඒක දැන් විපාක දෙන්නට අවස්ථාව පැමිණිලා. හැබැයි මේ අවස්ථාව මට යෝග්‍යයි මගේ උපේක්ෂාව මගේ සත්‍යවාදී බව රැකගන්න. අන්න එහෙමයි බෝසත්වරයෙකුගේ ಗುಣ වැඩිම කියන එක ඉතාම පුළුල්. දැන් අපට පේනවානේ බුදු වෙච්චාත්ම භාවයේදී උන්වහන්සේ විදුඩබ කුමාරයා විසින් තුන් වතාවක් යනවානේ ශාක්‍ය වංශයේ සමූල ඝාතනය කරන. ඒ තුන් වතාවෙම වළක්වනවා. හැබැයි හතරවෙනි වතාව යනකොට බුදුහාරෝ නිශ්ශබ්ද වෙනවා. ඒ නිශ්ශබ්ද වෙන්නේ ඇයි? දැන් කර්මය අනිවාර්යෙන් විපාක දෙනටට ඇවිදින් තියෙන්නේ. දැන් ආයෙ එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඉතින් බුදු වෙලා නිසා උන්වහන්සේට අමුතුවෙන් වඩවන්න දෙයක් නැහැ. දැන් සසර ගමනේදී ওই සිද්ධිය වුණා නම් ඔය අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ උපේක්ෂාව දියුණු කරන්න, තමන්ගේ සත්‍යවාදී බව දියුණු කරන්න, තමන්ගේ වීර අදිෂ්ඨානය දියුණු කරන්න, ඒ බඳු අවස්ථා තමයි යොදාගන්නේ. ඒ නිසා බෝසත්තරයෙකුගේ මහා කරුණාවක ඒකයි කියන මහා කරුණාව ඒක ඊටාම තුලුල් අර සංවේදී බවත් එක්කලා නෙමෙයි. දැන් අපි ගොඩක් වෙලාවට මේ එක භවයක් තුල බලලා අනේ මේ මනුස්සයාගේ ජීවිතය රැක ගන්න ඕන කියලා ඒ අවස්ථාවත් එක්කනේ ශ්‍රාවකෙක් කටයුතු කරන්නේ. බෝසත්වරයාට එහෙම එකක් නෙමෙයි. බෝසත්වරයා ඒ පුද්ගලයාගේ සාංශාරික ප්‍රාර්ථනාව දිහා බලලා ඔහුගේ අවසාන විමුක්තිය දිහා බලලා එතනට මේක උදව් වෙන්නේ කොහොමද? එතෙන්දී මේ මොහොතේ ඔහුට පීඩාව පැමිණෙන එක අවසාන විමුක්තියට සහායක් වෙනවා නම් ඒකට ඉඩ හරින්න. එතකොට ඒක දකිමින් තමන් වහන්සේගේ මනස පුහුණු කරන්නට මේක අවස්ථාවක් කරගන්නට පුළුවන් නම් උන්වහන්සේ ඒ අවස්ථාවේදී ඒක කරගන්න. එතකොට අර අපි සාමාන්‍ය උදාහරණ කියන්නේ එක එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියලා. අන්න ඒ වගේ ප්‍රඥා අධික බෝසත්වරයෙකුට පුළුවන් එක සිදුවීමක් කරහා බොහෝ දේවල් කරන්න. මිනිසුන්ට පිහිට වෙනවා දෙවියන්ට පිහිට වෙනවා තමන්ගේ ගුණ වැඩි දියුණු කරගන්නවා අනිත් අයට අත්දැකීම් ලබන්න සලස්සනවා දැන් එහෙම තව අවස්ථාවක් තමයි දොළොස්වෙනි වස් කාලේ වේරංජාවේ වස් වසල මහා දුර්භික්ෂ අර ආරාධනා කරපු දායකයාටත් ඒ දුර්භික්ෂයේ අර්බුදත් එක්කලා ඔහුට අමතක වුණා බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නයට වස් ආරාධනා කළා. එතකොට තුම්ම ආසෙම අර අශ්‍රයින්ට දෙන යව ගෙනල්ලා කොටලා රොටි පුච්චලා තමයි වළඳන්න සිද්ධ වුනේ. එතකොට මුගලන් හාමුදුරුවෝ අහනවා පෘථුවිය අනිත් පැත්ත හරවලා පෘථුවි සාරය අරන් දෙන්නද බුදුහාමුදුර ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් උතුරු කුරු දිවයිනට ගිහිල්ලා මම පින්නපාතේ අරගෙන එන්නද ප්‍රණීත පින්නපාත. බුදුහාමුදුර ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒතර ප්‍රතික්ෂේප කරලා මොකද්ද කළේ? අර භික්ෂුන් වහන්සේලා සියලු දෙනාට මේ පීඩාව විඳින්න සැලැස්සුවා. ඉතින් එතකොට බැලු බැලමට අපිට පේන්නේ දැන් අච්චර ප්‍රණීත දාණය ගෙනත් දෙන්න පුළුවන්කම තියෙද්දි ගෙනත් දෙන්න කෙනෙකුත් ඉදිරිපත් වෙද්දි බුදුහාමුදුරෝ තමයි මේක දැන දැන වළක්වන්නේ. ඉතින් මොන අපරාධයක්ද? අනිත් අයගේ කෑම වේල වළක්වන්නේ. එහෙම එකක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. උන්වහන්සේ දකිනවා මේ වෙලාවේ මේ බඩ පුරව ගන්න එක නෙමෙයි මේ හැමදේනම මහාන උනේ විමුක්තිය සඳහා. ඒතකොට මේ අවස්ථාව මේ කටුක අවස්ථාව වීර්ය අදිෂ්ඨානය සිහිය දරා ගැනීම ස්ථා අවස්ථාවට මුහුණ දීම අභියෝග ජය ගැනීම සසරේ තියෙන දුක වටහා ගන්නට සුදුසුම අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාව විඳින්න ඉඩ හරින්න ඕන. ඒ විඳීම තුළ තමයි මේගොල්ලන්ට ඉක්මනට මෙතනින් මිදෙන්නට ධෛර්යය ඇති අන්තිමට ඒ විදිහට හිත හදා ගන්න උපදෙස් දෙමින් අර දුක විඳින්න ඉඩ හරිනවා. අවසානයේ දුර්භික්ෂය අවසාන වෙනකොට තථාගතයන් වහන්සේ උදන්වනවා අපි දුර්භික්ෂයත් ජයගත්තා, ක්ලේශයනුත් ජයගත්තා කියලා. මොකද බොහෝ පිරිසක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල වලට පැමිණෙනවා ඒ කෙටි කාලය තුළ අර පීඩාව දරාගෙන. එතකොට මේ පීඩාවම තමයි උන්වහන්සේලාගේ ප්‍රඥාව අවදි කරන්නට මූලය ඒක දකිනවා. ඒක දකින නිසා තමයි පීඩාව විඳින්නට ඉඩ සලස්සන්නේ. ඉතින් අන්න වගේ යම් කරදරයක් යම් විනාශයක් වළක්වන්න පුළුවන් තැනදී උනත් ඒ පීඩාව සිදුවීම අර්ථය පිණිස පවතිනවා නම් බුදුවරේ බෝසත්වරේ ඒ පීඩාව වළක්වන්නට යන්නේ හැබැයි ඒකෙන් හානියක් සිද්ධ වෙනවා. දැන් අපට හානිය කියලා පේන්නේ ජීවිතේ නැති වීමනේ. නමුත් බෝසතාණන් වහන්සේ ඊට එහා දකින්නේ. ඒ එතන ජීවිත හානියක් වුණාට ඔහුට සාංශාරික යහපතක් නෑ. අන්න ඒ නිසා තමයි උන්වහන්සේට තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න පුළුවන්. ඒක ජීවිත හානියක් වුණාට ඒකෙන් ඊට වඩා ගුණයක් වැඩෙනවා නම් ලොවට යහපතක් වෙනවා නම් උන්වහන්සේ ජීවිතය අතහරින්නට එතනදි සූදානම්. ඉතින් අන්න ඒ වගේ මහා ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව අපට ඒක හිතන්නවත් බෑ. එතකොට මේ මහා ප්‍රඥාව තරම් විහිදෙන නිසා උන්වහන්සේ ඒ භව ගණනාවක් ඒතරත්තාගේ අවසන් පරමාර්ථය පවා විනිවිද දකින නිසා තමයි උන්වහන්සේගේ කරුණාව මහා කරුණාවක් හැටියට විහිදෙන්නේ. ඉතින් අපේ ප්‍රඥාව අල්ප වෙනකොට අපේ කරුණාවත් ඊට සාපේක්ෂව අල්ප වෙනවා. මොකද අපි දකින ප්‍රමාණය අනුව තමයි අපිට අනිත් අයට පිහිට වෙන්නට පුළුවන් වෙන්නේ. ඊට එහා ප්‍රමාණයක් අපිට පේන්නේ නැත්නම් ඒ ඒ සිදුවීම ඔස්සේ තමයි අපිට උදව් කරන්න වෙන්නේ. ඉතින් ශ්‍රාවකයෙකුගේ ප්‍රඥාවේ ප්‍රමාණයට කරුණාව දියුණු කරන්න පුළුවන්. හැබැයි එහෙම කරුණාව දියුණු නොකලාය කියලා අපිට යම්කිසි කෙනෙකුට දොස් කියන්න චෝදනා කරන්න පහත් කොට දකින්නට බෑ මොකද එහෙම අනිත් අයට පිහිට විය යුතුමයි කියලා නියමයක් මේ ලෝකේ නැහැ. තමන් ලෝකෙට හානි කරන්නේ නැත්නම් ඒක ශ්‍රේෂ්ඨ කාරණයක්. ඒතකොට ශ්‍රාවකයා සහ පසේ පසේ පච්චේක බෝසතාණන් වහන්සේ සහ ශ්‍රාවක බෝසතාණන් වහන්සේ අන්න ඒව ඒබඳු සරල ප්‍රතිපදාවක් තුලයි කටයුතු ගන්න. හැබැයි ඒ සරල ප්‍රතිපදාව තුල ඇතම් ශ්‍රාවකෙක් සුවිශේෂ ගුණ අවදි කරගන්න. එතකොට උන්වහන්සේලාට පුළුවන් වැඩි දෙනෙකුට පිහිට වෙන්න. දැන් සරියුත් හාමුදුරුවෝ එහෙම කෙනෙක්. මොගලන් හාමුදුරුවෝ එහෙම කෙනෙක්. මහා කාශ්‍යප හාමුදුරුවෝ එහෙම කෙනෙක්. ආනන්ද හාමුදුරුවෝ එහෙම කෙනෙක්. අනුරුද්ධ හාමුදුරුවෝ එහෙම කෙනෙක්. උන්වහන්සේලා තමයි අර මහා ශ්‍රාවක කියන ඒ ගොනුවට ඇතුළත් වෙන්නේ. උන්වහන්සේලා මහා ශ්‍රාවකෝනේ නිකන් නෙමේ ඒ ප්‍රඥාව සහ ඊට අදාළ තව බොහෝ ගුණාංග දියුණු කරන. අනිත් ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රකෘති ශ්‍රාවක. උන්වහන්සේලා කෙලස් නැසලා තියෙනවා. තමන්ගේ විමුක්තිය සාධනය කරගෙන තියෙනවා. ලෝකෙට පිට වෙනවද නැද්ද කියන කතාවක් සුවිශේෂයෙන් උන්වහන්සේලා තුල නැහැ. ඉතින් අන්න එහෙම විවිධත්වයන් තියෙනවා ශ්‍රාවක චරිත තුල. එහෙමයි ස්වාමින් වහන්සේ ඊ타මත්ම පළල් ඊ타මත්ම වටිනා පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්සේ කරේ. ස්වාමින් වහන්සේට ඒකට බොහොමත්ම පිං සිද්ධ වෙනවා. පෙරවන් සරණයි. දරසන්නයි.